පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බං පාටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්ම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනා එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තුවක් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම පින්නතිනි සද්ධර්ම දාණය මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම. මේ පින්නතුන් සද්ධර්ම දානමය පින්කම සිදු කර ගනිමින් මහා කුසල් අත්පත් කර ගන්නවා වගේම ඔබත් සද්ධර්ම ශ්‍රවණය කරනවා මේ මොහොතේ ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති සියලුම දෙනා වෙනුවෙන් මේ ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවන්නද කටයුතු සංවිධානය තවත් මහත් කුසලයක් අත්පත් කරගන්නවා. එහෙනම් ඔබ සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී විශාල පිරිසක් වූ ඒ සියලුම දෙනාටම යහපතක් සැලසීමේ උතුම් පරමාර්ථයේ ඇතුව අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් ඒ කාරණා අටක් පිළිබඳව පැහැදිලි කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ බග්ග කියන ජනපදයේ සුන්සුමාරගිරි කියන නගරය අසල වේසකලා නම් වනාන්තරයේ තමයි මේ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සඳහන් කරනවා මුවන්ට අබය දාණය ලැබලා දුන්න ප්‍රදේශයක් තමයි මේ වේසකලා කියන වනය. නම් වේසකලා කියන මුව වනයේහි වැඩ වාසය කළා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශයේට නැගෙනහිර ප්‍රදේශයේ මේ ප්‍රාචීන වංශදායී කියලා සඳහන් කරනවා ඒ නිසා. පූර්ව දිශාවෙහි තිබිච්ච උණ වනාන්තරයක චේති කියන ජනපදයේහි උණ වනාන්තරයක මේ ස්වාමින් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ මේ දවස්වල වැඩ වාසය කරනවා. අනුරුද්ධ ස්වාමින් වහන්සේ කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක්. ඥාති මල්ලි කෙනෙක්. සංසාරේ බොහෝම පින් කරලා අප්‍රමාණ කුසල් තියෙන කෙනෙක්. පැවිදි වෙච්ච පළවෙනි වස් කාලයේම උන්වහන්සේට දිවසක් ලැබෙනවා සක්වලවල් දහසක් බලන්න පුළුවන් දිවසක්. ලෝක ධාතු දහසක් බලන්න පුළුවන්. සෞරග්‍රහ මණ්ඩල දහසකින් ආලෝකමත් කරන ප්‍රදේශයේ දකින්න පුළුවන් දිවසක් ලැබෙනවා පැවිදි වෙච්ච පළවෙනිම වස් කාලයේ තුල. එහෙම දිවසක් උන්වහන්සේට ලැබිලා තිබුණට තාම උන්වහන්සේ මාර්ගඵල ලැබලා මාර්ගඵල ලැබලා නැහැ. නමුත් උතුම් දිවසක් ලැබෙනවා. ඒක දවසක් කල්පනා කරනවා මේ තරම් දිවසක් ලැබුණත් මම තාම නිර්වාණය අවබෝධ කරගත්තේ නැහැ. මම තාම රහත් උනේ නැහැ කියලා උන්වහන්සේ කල්පනා කරනවා. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ හොයාගෙන යනවා. සියලුම මහා සංඝයාට අධිපති කියලා සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේ මහා සංඝයා වහන්සේගේ පාර්ශවයේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම අග්‍රයි සංඝ කියන වචනේ තුල සරියුත් මහරහතන් වහන්සේ මහා සංඝයාට ප්‍රධානයි කියලා සඳහන් කරනවා. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේව හොයාගෙන යනවා සම්බුද්ධ ස්වාමීන් වහන්සේ. ගිහිල්ලා සරියුත් මහරහතන් වහන්සේට කාරණා කීපයක් සඳහන් කරනවා. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මට මේ තරම් හැකියාවක් තියෙනවා. මොන වගේ හැකියාවක්ද? සක්වලවල් දහසක් දිවසින් රකින්න පුළුවන් තරම් හැකියාවක් මා සතුව තියෙනවා. ස්වාමීනි මම කම්මැලිත් නෑ. මගේ හිත සමාධිගත වෙලා තියෙන්නේ. නිර්වාණය සොයාගෙන යන්න මම වීරිය ආරම්භ කරලායි තියෙන්නේ. ඒ නිවන හොයන වීරිය කිසිම අඩුවක්ද මට නැහැ. නමුත් තාම ඒ නිවන මට ලැබුණේ නෑ ස්වාමීනි කියලා සඳහන් කළා. අන් ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ මේ තාම සියුම් ධර්ම කාරණාවක් මෙතන පැහැදිලි කරන්නේ. උන්වහන්සේ සඳහන් කරනවා මෙහෙම ඇවත් අනුරුද්ධය ඔබට හිතෙනවා නම් මට ඊටාම සියුම් වූ දේ පවා දකින්න පුළුවන්. සක්වලවල් දහසක් දැකගත හැකි වූ මේ දිවසක් තියෙනවා කියලා. ඒ සිතුවිල්ල තුලම ඔබ ගාව තවම මානය කියන ධර්මතාවය තියෙනවා. සක්වලවල් දහසක් දැක ගන්න පුළුවන් තරම් ඉතා සියුම් වූ දිවසක් තියෙනවා මට කියලා හිතෙනවා නම් ඒ තුල තාම මානය කියන ධර්මතාවය අඩු වෙලා නෑ. එතන මානය තියෙනවා තාම. ඊළඟට සඳහන් කරනවා ඔබට සිතුවිල්ලක් තියෙනවා නම් මම අලස නෑ ඊටාම වීරයවන්තයි. මගේ හිත සමාධිගත කරගෙන සිහියෙන් ඉන්නේ. ඒ සිතුවිල්ල තුළම ඔබ ගාව උද්දච්චය කියන ධර්මතාවය තාමත් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා එවත් අනුරුද්ධය ඔබට හිතෙනවා නම් මගේ හිත නිවනට බහින්නේ නැහැ කියලා අන්න ඒ සිතුවිල්ල තුළම කුක්කුච්චය කියන ධර්මතාවය තාම තියෙනවා. මේ මේ ධර්මතාවයන් තියෙන නිසා ඉතා සියුම් කාරණා තුනක් කියලා අපි සඳහන් කළා. එහෙනම් මාන, උද්දච්ච, කුක්කුච්ච මේ කුකුස කියන කාරණාව. මේ කරුණු තාම අපේ මනසේ තියෙනවා නම් අපි තාම නිවනට බොහොම ඈතයි කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. මානය. අපිට විවිධ කාරණා ඔස්සේ මේ මානය කියන ධර්මතාවය ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ආරක්ෂා කරන සීලය නිසාමත් මානයක් ඇති වෙන්න පුළුවන්. මම සිල්වත් අන් අය සිල්වත් නැහැ කියලා හැඟීමක් ආවොත් එතනම තියෙන්නේ මාන. තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියලා කාරණා තුනක් සීලය පිළිබඳව පැහැදිලි කරන තැන අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එහෙනම් එතන මාන කියන හැඟීමේදී පැහැදිලි කරන්නේ නිරන්තරයෙන් සිල් ආරක්ෂා කරන පුද්ගලයෙක් නිතර පන්සිල් ආරක්ෂා කරනවා, පොයට අටසිල් ආරක්ෂා කරනවා. එහෙම පිරිසකට හිතෙනවා නම් අපි බොහොම උතුම් නමුත් මේ සිල් සමාදන් වෙන්නේ නැතුව සමාජයේ එළියේ ඉන්න අය ඒ තරම් උතුම් නෑ. ඒකට බොහොම පහත් හැසිරීම් තියෙන අය කියන හැඟීමක් එනවනම් ඒ කාරණාව තුලම තියෙන්නේ මානය කියන ධර්මතාවය කියලායි මෙතන මේ පැහැදිලි කරන්නේ. ඊළඟට සඳහන් කළා ඔබට සිතුවිල්ලක් තියෙනවා නම් මම අලස නෑ මම වීරයවන්තයි මගේ හිත සමාධිගත කරලයි තියෙන්නේ කියන හැඟීමක් ඔබ ගාව තියෙනවා නම් ඔබට උද්දච්චය කියන ධර්මතාවය තාමත් තියෙනවා. එමනම් ඒකයි මම සඳහන් කළේ මේ කාරණාව ඊටාම සියුම්. අපි අපි දිහාම විමසන්න ඕනේ. අපි ගාවත් මේ මේ සියුම් වූ ධර්මතාවයන් අපිට නොදැනීම ක්‍රියාත්මක වෙමින් තියෙනවාද කියලා. ඒ කාරණාව පැහැදිලි කරලා දීලා සඳහන් කරනවා අනුරුද්ධය මේ කාරණාවන්ගෙන් මිදෙන්න උත්සාහ කරන්න. අන් ඒ වෙලාවේ අනුරුද්ධ තෙරුන් වහන්සේ මේ කාරණා තුන කමඨහන කරගෙන මේ කාරණා තුනම උන්වහන්සේ ආපහු එය තමන් වහන්සේගේ කමඨහන බවට පත් කරගෙන මේ චේතී ජනපදෙහි උණවණේටම ආපහු ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. කමඨහන කරගත්තේ උන්වහන්සේ සඳහන් කරපු මේ කාරණා තුනමයි. ඔබ ගාව මානෙ තියෙනවා, උද්දච්චය තියෙනවා, කුක්කුච්චය තියෙනවා. මේ තුنين මිදෙන්නම උත්සාහ කරගෙන මේකම සිහිපත් කරමින් මේ චේතී ජනපදයේ හුණවණේට වැඩම කරලා උන්වහන්සේ ආපහු සැරයක් භාවනාව ආරම්භ කළා. මෙන්න මේ භාවනා කරන අතර උන්වහන්සේට විතර්ක කීපයක් ඇති වෙනවා. මේ කාරණා තුන කමඨහන කරගෙන භාවනා කරනකොට විතර්ක කීපයක් ඇති වෙනවා. ආන්ගේ විතර්ක වලට කියනවා මහා පුරුෂ විතර්ක කියලා. ඒවා මේ සාමාන්‍ය පුජ්‍යලයන්ට ඇති වෙන දේවල් නෙමෙයි මහා පුරුෂ විතර්ක. එතකොට මේ සාමාන්‍ය පුජ්‍යලයන්ට ඇති වෙන දේවල් නෙමෙයි කියලා කියහම අපිට ඇති වෙන්නේ නැති දේවල්ද? නෑ, එහෙම විතර්කයක් අපිට සමහරලාට එන්න එන්න පුළුවන් මේක ඒ තරම්ම ශ්‍රේෂ්ඨ විතර්කයක් නිසා මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ. උන්වහන්සේට ඇති වෙන පළවෙනි විතර්කය තමයි අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මේ පළවෙනි විතර්කය. ඒකයි මහා පුරුෂ විතර්ක කියලා කිව්වේ. සාමාන්‍ය කෙනෙකුට මේක වැටහෙන්නේ නැති නිසා එකපාරම තනියම මහිච්ඡස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. එහෙම සඳහන් කළේ මේ ධර්මය අල්පේච්ඡයාටයි මහිච්ඡයාට නොවේ. මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් ඊටාම අල්පේච්ඡ පුජ්‍යලයකටයි මේ ධර්මයෙන් ඵල ලබන්න පුළුවන්. මහිච්ඡ පුජ්‍යලයකට මේ ධර්මයෙන් ඵල ලබන්න පුළුවන්කමක් නැහැ කියලා උන්වහන්සේටම වැටහෙනවා. එතකොට පින්නතිනි මේ අප්පිච්ච කියන කාරණාව අපිච්චසායන් කියපු කාරණාව නැවත කරුණු හතරකට බෙදලා දේශනා කරලා තියෙනවා මේ අපිච්ච කියන කාරණාව. ඒ කාරණා හතර තමයි මෙතන සඳහන් කරනවා අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අල්පේච්ඡතා කියලා. එතකොට මේ අත්‍රිච්ඡතා අත්‍රිච්ඡතාවය කියලා සඳහන් කරන්නේ ලද දෙයින් සතුටු නොවීම අත්‍රිච්ඡතාවයයි. ලද දෙයින් සතුටු නොවීම කියලා සඳහන් කරාම තමන්ට ලැබුණ කොටස මදි කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන්. අපි කියමු කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මොනවා හරි පළතුරු ගෙඩි දෙකක් අපි දෙන්නේ එක තැන ඉන්නකොට පළතුරු ගෙඩි දෙකක් දෙනවා. ඇපල් ගෙඩි දෙකක් දෙනවා. දෙන්නටම දෙක දෙක දෙනවා. අනික් කෙනාට හිතෙන්න පුළුවන් මට දුන්න ඇපල් ගෙඩි දෙකට වඩා අරයට දුන්න ගෙඩි දෙක හොඳයි. ඒක අලුත්. ඒක ලොකුයි. එයාට එහෙම හැඟීමක් එන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට ලැබිච්ච දේ පිළිබඳව සතුටු වෙන්නේ නැතුව මට වඩා හොඳ දෙයක් අර පුජ්‍යලයාට ලැබෙන්න ඇති කියලා ඒ පිළිබඳව ලෝභ කිරීමක් කරනවා. ඇඳුම් දෙකක් ගෙනහිල්ලා දෙනවා දෙන්නෙකුට. නමුත් සාමාන්‍ය අපි පුරුද්ද තමයි ලැබිච්ච ගමන්ම මගේ එක දිහා බලනවට වඩා අනික් කෙනාගේ එක දිහා ඉබිලා බලනවා මට වඩා හොඳ දෙයක් එයාට හම්බුණාද කියලා. මේ වගේ මේක ජීවිතේ හැම පැත්තටම එකතු කරලා එකතු කරලා බලන්න පුළුවන්. ලද දෙයින් සතුටු නොවීම. Tamange දාන පාත්‍රයෙන් කැහීමකටපත් වෙන්නේ නැතුව තව කෙනෙකුගේ පාත්‍රයේ මොනවද තියෙන්නේ කියලා බලන්න හිතෙන්න පුළුවන්. ලද දෙයින් සතුටු නොවීම. ආන් එහෙම කෙනෙක් ඉන්නවනම් ඔහු ගාව මේ අල්පේච්ඡතා ගුණය කියන එක නැහැ. අත්‍රිච්ඡතා කියන ධර්මතාවය නැහැ. ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. එහෙනම් මෙතන අත්‍රිච්ඡතා කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා පාපිච්ඡතා. පෞකාර කැමැත්තක් තියෙනවා ඒ පුද්ගලයා ගාව. එතකොට මොනවා වගේ පෞකාර කැමැත්තක්ද? සඳහන් කරනවා තමන් ළඟ සිල් නැහැ. තමන් ළඟ ගුණ නැහැ. ඔහු සිල් නැති පුජ්‍යලයක්, ගුණ නැති පුජ්‍යලයක් හැටියට තැනක හැසිරෙනවා. තවත් තැනකට ගියහම ඔහු ඊටාම සීලවන්තයෙක් වාගේ හැසිරෙනවා. බොහෝම ශ්‍රද්ධාව තියෙන කෙනෙක් වාගේ හැසිරෙනවා. බොහෝම ගුණවත් පුජ්‍යලයක්, නිමිච්ච පුජ්‍යලයක් විදිහට කතා කරනවා. මේක මේ සාමාන්‍ය මිනිසුන් ගාව නිරන්තරයෙන් දකින්න තියෙන ධර්මතාවයක් මේ ස්වභාවය. අපි හැබෑවටම මම මම වගේ ජීවත් වෙන්නේ නැහැ අපි. මගේ හැබෑ ස්වභාවය මොකක්ද කියන කාරණාව ඒ නිසා හොයාගන්න හරි අමාරුයි. මිනිස්සු අඳුරගන්න අමාරු ඒ නිසා. සමහර වෙලාවට අපේ gedara හැසිරෙන හැටියට අපි ප්‍රභූන් ඉස්සරහට ගියාම එහෙම හැසිරෙන්නේ නැහැ. gedara නම් කෑකෝ ගහනවා, ඉන්න අයට කෑ ගහනවා, බනිනවා, දඬුවම් කරනවා. gedara හැසිරෙන්නේ එහෙම. නමුත් ප්‍රභූ පිරිසක් ගාවට ගියාම, gedarට නෑදෑයෝ ආපුවාම, බිරිඳට කතා කරන හැටි, දරුවන්ට කතා කරන හැටි මොනතරම් ආදරෙන්ද, කොයිතරම් දයාවෙන්ද මොනතරම් සෙනෙහසින්ද ඒගොල්ලෝ ආපු වෙලාවට අපි ආගමික වැඩවල යෙදෙනවනම් ඒක කොයිතරම් අපූර්වවට කරන්න උත්සාහ කරනවද නමුත් මගේ මුළු ජීවිතේම එහෙම දෙයක් තියනවද එහෙම දෙයක් නැහැ මේ ආගන්තුක පිරිසක් ආපු නිසා මම වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙලා නමුත් ඒ ආගන්තුක පිරිස ගියපු ගමන්ම ආපහු මම පරණ මිනිසා බවට ආපහු පත් වෙනවා එහෙනම් මංගාව නැති ගුණයක් පෙන්වන්න හදනවා. සිල් නැතුව සිල්වත් කියලා පෙන්වන්න හදනවා. ಗುಣ නැතුව ගුණවත් කියලා පෙන්වන්න හදනවා. ශ්‍රද්ධාව නැතුව ශ්‍රද්ධාවන්තයි කියලා පෙන්වන්න හදනවා. එහෙනම් මේ මේකට තමයි කියවේ පාපිච්චතා කියලා පෞකාර කැමැත්තක් ඔහු ගාව තියෙනවා. ඊළඟ කාරණාව මහිච්ඡතාවය. මොකද මේ මහිච්ඡතාවය කියලා සඳහන් කරන්නේ සැබවින්ම සිල්වත් පුද්ගලයෙක්. හැබැවින්ම ඔහු ගාව සීලය තියෙනවා. ඔහුගාව ශ්‍රද්ධාව තියෙනවා. කැමැත්තක් තියෙනවා Taman සිල්වත් කියලා අනික් අයට පෙන්වන්න. සිල්වත් බව ඇත්ත. නමුත් ඉස්සල්ලා කෙනා සිල් නැතුව සිල් පෙන්වන්න හැදුවා. මෙයා සිල්වත්ව ඉඳගෙන මම සිල්වත් කියලා කියාපාන්න උත්සාහ කරනවා. මම ශ්‍රද්ධාවන්තයි කියලා කියාපාන්න උත්සාහ කරනවා. හැබැයිම මෙයා ගුණවත් තමයි. නමුත් අනිත් අය දන්නේ නැහැ. ඒ හින්දා මම මේක ඒ අය ඉස්සරහා ඉස්මතු කරලා පෙන්වන්න හදනවා. ආන් ඒ කාරණාව සඳහන් කරනවා මහිච්ඡතාවය කියලා. නමුත් ඒක අගය කරන්නේ නැහැ මේ බුද්ධ ශාසනය. එසේ නොවිය යුතුයි. මා සිල්වත් කියන කාරණාව තව කෙනෙක් දැනගන්න අවශ්‍ය අවශ්‍ය නැහැ. මා ගුණවත් කියන කාරණාව තව කෙනෙක් දැනගන්න අවශ්‍ය නැහැ. තව කෙනෙක් ඒක දැනගත්තා කියලා මට ලැබෙන ප්‍රයෝජනයකුත් මට ලැබෙන ප්‍රයෝජනයකුත් නැහැ. මාගාව සිල්වත් බවක්, ගුණවත් බවක්, සදහවත් බවක් තියෙනවා නම් ඒක මටම ප්‍රයෝජනයක් වෙයි. තව කෙනෙකුට ඒකෙන් තව කෙනෙක් දැනගන්න එකෙන් ප්‍රයෝජනයක් නැහැ. මේ කාරණා ඔක්කොම හරි සියුම් කියලා සඳහන් කළේ කෙනෙක් ඉන්න බව දැනගත්තාම ඒ පුජ්‍යලයා උදෙසා දම්පැම් පූජා කරාම මේ විදිහට මහත්ඵල මහානිසංසයි කියලා දේශනා කරලා තියෙනකොට මේ මගේ සීලයෙන් තව කෙනෙකුට වැඩක් නැහැ කියලා කියන්නේ ඇයි කියලා තව කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒ කාරණාව නෙමෙයි අපි මෙතන සාකච්ඡා කරන්නේ. අපි ගාව තියෙන නිහතමානී ගුණය ආරක්ෂා වෙන්න ඕනේ විදිහයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ඒකට කියනවා මහිච්ඡතාවය කියලා. ඊළඟට පින්නතනි සඳහන් කරනවා අල්පේච්ඡතාවය කියන කාරණාව. ආපහු අල්පේච්ඡතාවය කියන කාරණාව නැවත කොටස් හතරකට බෙදලා තියෙනවා. එතකොට අත්‍රිච්ඡතාව කියන එක කොටස් හතරකට බෙදුණා. ඊළඟට අවසාන කාරණාව අල්පේච්ඡතාවය. අල්පේච්ඡතාවය කියන එක ආපහු කොටස් හතරකට මෙතන බෙදලා දක්වලා තියෙනවා. ඒ කාරණාවේ සඳහන් කරනවා අල්පේච්ඡතාවය කියලා කියන්නේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්නෙ නැහැ කියන කාරණාව. Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්නෙ නැහැ. ඉතින් මේක විවිධ කාරණා ඔස්සේ පැහැදිලි කරන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට අපි ආහාර ගොඩක් දැක්කහම අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි අරගන්නවා. හැබැයි විශාල වශයෙන් අහක දානවා. සමහර තැනක ආහාර ගන්න විශාල පිරිසක් ආහාර ගන්න තැනකට ගිහිල්ලා බලහම ආහාර ගත්තා වගේ සමාන ප්‍රමාණයක් කුණු බාල්දිය වල තියෙනවා. අපරාධ විශාල මුදලක් වියදම් කරලා හදාපු ආහාරය විශාල ප්‍රමාණයක් අහක දාලා තියෙනවා. ඒ මංගාව මෙන්න මේ ගුණය තිබ්බේ නැති නිසා, අනුන්ගේ නිසා අරගත්ත අරගත්ත නිකම්ම නිකම්ම විනාශ කරලා දැම්මා. එහෙනම් ආන් ඒ නිසා සඳහන් කරනවා Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්නෙ නෑ මේ අල්පේච්ඡතා ගුණේ තියෙන තියෙන කෙනා. දෙන කෙනා දෙන්න කැමති වුණත් ගන්නෙ නෑ කියලා සඳහන් කරනවා. බොහෝම දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයා දෙන ප්‍රමාණයට වඩා එයාගෙන් ඉල්ලන්නේ නෑ. සමහර වෙලාවට වියදම් කරන්න පුළුවන් කෙනෙක් හම්බ වෙන්නේ අපිට. එයා මේ වෙලාවේ අපිට ලක්ෂයක් දෙන්නම් කිව්වොත් අපි දන්නවා එයාට ලක්ෂයකට වඩා තව මුදලක් ඕන නම් අපිට දෙන්න පුළුවන් ඒ තරම් හැකියාවක් එයාට තියෙනවා. නිකමට හරි මේ ප්‍රමාණය මදි කියලා යන්තම් හරි ඇඟෙව්වොත් එයා ඊට වඩා ප්‍රමාණය දෙනවා. නමුත් එහෙම අඟවන්නේ අඟවන්නේ දෙන කෙනා දෙන ප්‍රමාණයට වඩා එයාගෙන් ගන්න કોઈ මොහතකවත් උත්සාහ දරන්නේ උත්සාහ දරන්නේ දෙන කෙනා දෙන්න කැමති වුණත් ඊට වඩා මට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මගේ අවශ්‍යතාවයේ රුපියල් 100කින් කෙරෙනවා නම් එයා 150ක් දෙන්න හැදුවොත් ආ කමක් නෑ ඉතුරු 50න් තව මොකක් හරි කරන්නම් කියලා ගන්න කැමැත්තක් එහෙම කැමැත්තකුත් නෑ අල්පේච්ඡතාවය කියලා කියන්නේ ආන් ඒ වාගේ ගුණයකට ඊළඟට සඳහන් කරනවා දුතාංග අල්පේච්ඡතාවය කියලා මොකද මේ දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන් විසින් දරන උතුම් දුතාංග දුතාංග 13ක් මේ ශාසනය සඳහන් කරනවානේ අට කතාවේ සමහර ස්වාමින් වහන්සේලා හිටියා දුතාංග 13ම දරුවා හැබැයි ඒවා ඊටාම ඊටාම රූක්ෂ ප්‍රතිපදා. නමුත් මේ දුතාංග 13ම දරාපු අයත් මේ ශාසනයේ හිටියා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, අඟුලිමාල මහ රහතන් වහන්සේ, මේ වගේ උත්තරමයන් වහන්සේලා මේ සියලු දුතාංග දරුවා. හැබැයි මම දුතාංග දරන කෙනෙක් කියන කාරණාව තව කෙනෙකුට කිසිසේත්ම දැනෙන්න ඉඩ ඇරියේ දැනෙන්න ඉඩ ඇරියේ නෑ. ඒ දුතාංග ටික තමා පමණක් දැනගෙන අන්යන්ගෙන් සංගවාගෙන ආරක්ෂා කළේ වෙන කාරණාවක් හින්දා නිසා නෙමෙයි මම අන් අයට වඩා සිල්වත් ගුණවත් කෙනෙක් කියලා මිනිස්සු මට වැඩියෙන් සලකන්නේයිද අන් අයට වඩා සිල්වත් ගුණවත් කියලා කැපී පෙනෙන දුවමනාවක් නැති නිසා තමයි දුතාංග දරණ බව කාටවත් දකින්න දුන්නේ තවත් සමහර ස්වාමින් වහන්සේලා අවුරුදු 60ක් සොහනක ජීවත් වුණා කියලා සඳහන් කරනවා අවුරුදු 60ක්ම උන්වහන්සේ ජීවත් වෙන්නේ සොහනේ ඒ වුණාට තමන් ළඟ ජීවත් වෙච්ච සමීපවම හිටපු අයටවත් ඒ කාරණාව අවුරුදු 50ක් පුරාවට දැනෙන්න ඇරලා තිබුණේ දැනෙන්න ඇරලා තිබුණේ නෑ. කවුරුවත් දන්නේ නැහැ උන්වහන්සේ විතරයි මේ කාරණාව දන්නේ. කියන්නේ තමන් ඒ වාගේ ගුණයක් පුරන බව ළඟ ඉන්න කෙනාවත් දන්නේ නැහැ. එකට ඉන්න අයවත් ඒ කාරණාව දන්නේ නැහැ. දුතාංගල්පේක්ෂතාවය කියලා ඒ කාරණාව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පර්‍යාප්ති අල්පේක්ෂතාවය කියලා. තමන් ධර්මයේ විනය අභිධර්මයේ හොඳට දන්නවා. මේ ත්‍රිපිටකයම ඉතාම හොඳින් දරනවා. හැබැයි කිසියම් පිරිසක් සාකච්ඡා කරන මැද්දකට ගිහිල්ලා Taman ධර්මදරයෙක් කියන එක ඒ අයට කියලා. එහෙම නැත්නම් වචනෙන් නොකීවත් ඒ අයට අවබෝධ වෙන විදිහට ඒ පිරිස මැද්ද කතා කරන්න ගියේ කතා කරන්න ගියේ නෑ. ඒගොල්ලෝ කියන දෙයක් ඇත්තම් කියන දේ අහගෙන හිටියා මිසක් Taman දන්න කාරණාව එකපාරම අර විදිහට ඉදිරිපත් කරන්න යන්නේ යන්නේ නෑ. කෙනෙක් ඇවිල්ලා මේ කාරණාව අපි දන්නේ නැහැ අනුකම්පාව උදෙසා වුන්ට පැහැදිලි කරලා දුන්නා. නමුත් අපි වගේ ඉස්සරහට ගිහිල්ලා නෑ ඕක කොහොම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕනේ. මන් ත්‍රිපිටකයේ මෙච්චර ප්‍රමාණයක් කියවලා තියෙනවා. මම මෙච්චර ප්‍රමාණයක් අට කතාව කියවලා තියෙනවා. මම මෙච්චර ඉගෙනගෙන තියෙනවා. ඕගොල්ලෝ කතා කරපුවා ඔක්කොම වැරදි. එහෙම කවදාවත් කරුණ ඉදිරිපත් කරන්න ගියේ ගියේ නෑ. තිරිස මැද දැනගෙන නොදන්නා පුද්ගලයෙක්සේ හිටියා. අන්න ඒකට කියනවා පර්යාප්ති අල්පේච්ඡතාවය ඊළඟ කාරණාව පිළිබඳව සඳහන් කරනවා අධිගම අල්පේච්ඡතාවය කියලා. මොකක්ද එතකොට මේ අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ? තමන් මාර්ගඵලයක් ලැබුවා. උතුම් අධිගමයක් ලැබුවා. හැබැයි තමන් අධිගමයකට පාත්‍ර වෙච්ච බව කිසිම කෙනෙකුට කීවේ නෑ. ඒක තමයි උතුමන්ගේ ස්වභාවය. තමන් යම් උතුම් ඵලයක් ලැබුවා නම් ඒක තව කිසිම කෙනෙකුට කීවේ නෑ. ළඟ ඉන්න කෙනාවත් ඒ කාරණාවත් ඒ කාරණාව දන්නේ නැහැ. අර ස්වාමින් වහන්සේලා දෙන්නේ අවුරුදු 60ක් එකම ගල් ගුහාවේ තමයි ජීවත් වෙන්නේ. මේ අපේ ලංකාවේ සිද්ධියක් මේ. එකම ගල් ගුහාවක අවුරුදු 60ක් මේ දෙනම ජීවත් වෙනවා පැවිදි වෙලා. අවුරුදු 60ක් ගත වෙනකන්වත් මේ ගුහාවේ Taman වහන්සේට එහා පැත්තේ සැතපෙන ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. මගෙත් එක්ක එහා පැත්තේ ආසනයේ සැතපෙන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ඒ තරමටම අල්පේක්ෂතාවය ආරක්ෂා කරගෙන හිටියා. ඒ කාරණාවට කියනවා අධිගම අල්පේක්ෂතාවය කියලා. එහෙමනම් සාරාංශික කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා තවත් 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන අවබෝධ කරලා අපට දේශනා කරපු මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ අල්පේච්ඡතාවයේ ඇති පුජ්‍යලයාට මිස මහිච්ඡතාවයෙන් යුක්ත පුජ්‍යලයාට නොවේ කියන කාරණාවමයි මෙතනින් මේ සඳහන් කරන්නේ. එහෙනම් මේක තමයි අනුරුද්ධ ස්වාමින් වහන්සේට ඇතිවෙච්ච මහා පුරුෂ විතර්කයන්ගෙන් පළවෙනි පළවෙනි කාරණා. මේක කාරණාවක් ඔස්සේ තවත් බොහෝම ගැඹුරට මේ කාරණාව සාකච්ඡා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි කාරණාව තමයි දෙවෙනි මහා පුරුෂ විතර්කය. සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස මේ ධර්මය ලද දෙයින් සතුටු වන්නාටය කියලා සඳහන් කරනවා මේ ධර්මය මේ ලද දෙයින් සතුටු වෙන පුද්ගලයාට තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජන තියෙන්නේ. කොහොමද කියලා සඳහන් කරනවා සිව්පසයෙන් සතුටු වීම. ඊළඟට සඳහන් කරනවා එය ආකාර තුනකින් ආපහු පැහැදිලි වෙන බව. ලද දෙයින් සතුට වීම කියලා කියන්නේ භික්ෂුවට වෙන දෙයක් නැහැනේ. භික්ෂුවට තියෙන්නේ සිව්පසේ විතරයි. එහෙනම් මෙතන සඳහන් කරනවා සිව්පසෙන් සතුට වීම. ඒ සිව්පසේ Tamanට ලැබුණ ප්‍රමාණයෙන් සතුට වෙනවා. අද දවසේ හම්බුනේ බත් හැන්දක් නම් ඒ බත් හැන්ද බොහොම සතුටින් තමයි බාර අරගන්නේ. අනේ මේක මදි. මට දුන්න මදි. දෙන්න පුළුවන්කම තිබුණා. නැත්නම් මේ දේවල් වළඳන්න පුළුවන්ද? ඒ වගේ ඒ වගේ හැඟීම් එන්න පුළුවන්. නෑ ඒක බත් ටිකක් විතරක් නම් උන්වහන්සේ ඒකිනුත් ඉතාම සතුටටපත් වුණා. ඒක ලුණු ඉහලා දුන්න එකක් නම්, ඒක සම්බෝලත් එක්ක දුන්න එකක් නම්, ඒක පිලුණු බතක් නම් උන්වහන්සේ හැම දෙයකින්ම හැම දෙයකින්ම සතුටටපත් වුණා. නිකන් ඒ නිසා මෙතන කියනවා සිව්පස අල්පේච්ඡතාවය. ඒකට අපි ආහාර ගැන විතරයි සඳහන් කළේ. චීවර, සේනාසන, ඊලානප්පත්තිය ඒ හැමදේම හැමදේම එහෙමයි. මේක තුන් ආකාරයකින් සතුට විය යුතුයි කියලා සඳහන් කරනවා. මොකක්ද මේ තුන් ආකාරය? ලතා යථා ලාභ සන්තුෂ්ඨතාවය. යථා ලාභ සන්තුෂ්ඨතාවය කියලා කියන්නේ මීට වඩා ඕනෑ බව නොසිතා ලද දෙයින් සතුට වීම. යථා ලාභ මට ලැබිච්ච දෙයින් සතුටු වුණා. තව ටිකක් තිබ්බනම් හොඳයි කියලා කල්පනා කළේ නෑ යථා ලාභ සන්තුෂ්ඨතාවය. ඊළඟට දෙවෙනි කාරණාව සඳහන් කරනවා යථා බල ලැබුණට අවශ්‍ය දේ විතරක් පරිහරණය කළ යුතුයි. යථා බල ලැබුණට අවශ්‍ය දේ විතරක් පරිහරණය කරන්න. සමහර වෙලාවට සිවුරු ගොඩාක් ලැබෙන්න පුළුවන්. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තුන් සිවුරෙන් ජීවත් වෙන්න නම් කොච්චර ලැබුණත් උන්වහන්සේ පරිහරණය කරන්නේ ඒ තුන් සිවුර විතරයි. ලැබෙන දේ පස්සෙක තියෙනවා නැත්නම් අද වගේ නම් ගබඩාවක තියෙනවා මහා සංඝයාට යම් මොහොතක අවශ්‍ය වුණොත් අපලෝකන විනය කර්මය කරලා මහා සංඝයාට ඒක බෙදලා දෙනවා අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට අරගන්න කියනවා අදත් බොහෝ ස්වාමින් වහන්සේලා ගාව මේ උතුම් ගුණය කියනවා ගබඩාවේ රැස් වෙච්ච ගොඩක් තියෙනවා පෝය කරලා ඉවර වෙච්චාම සමහරලාට සඳහන් කරන අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්න බුද්ධ වන්දනාවෙන් පස්සේ මහා ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා යම් කෙනෙකුට අවශ්‍ය යම් දෙයක් තියෙනවා නම් දැන් කබඩාවෙන් ගන්න. ඒ වෙලාවේ ගිහිල්ලා මට සබන් කෑල්ලක් දෝනේ, මට තුවායක් දෝනේ, මට කෙස් බාගන්න උපකරණයක් දෝනේ. ගබඩාවට ගිහිල්ලා Tamanට අවශ්‍ය දේ විතරක් විතරක් අරගෙන යනවා. එතකොට Tamanගේ කුටිය තුල රැස් කරලා ගොඩ ගහගෙන තියාගත්ත දේවල් මොකවත්ම මොකවත්ම නෑ. සියල්ල පොදුවේ තියෙනවා අවශ්‍ය දේ විතරක් ගිහිල්ලා අරගන්නවා. යථා ලාභ සන්තුෂ්ඨතාවය ලැබිච්ච දෙයින් විතරක් සතුටටපත් වෙනවා. ඊළඟට මේ කාරණාව තව බොහෝ දේවල් සඳහන් කරනවා මේ Tamanට වටිනා දේවල් ලැබුණාම ඒක මට වටිනවා වැඩි. මේක වටින්නේ අහවල් කෙනාටයි. සමහරවිට ගුරුවරයෙක් ඉන්නවා, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේත් ඉන්නවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට ඊටාම වටිනා සිවුරක් ලැබෙනවා. නමුත් ආචාර්යයන් වහන්සේ එහෙම වටින චීවරයක් නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා නම් නැහැ. මම උන්වහන්සේට වඩා වටින සිවුරක් දරන එක හොඳ මදි. මේ සිවුර හොඳ උන්වහන්සේටමයි. ඒ නිසා ඒක ගෙනහිලා උන්වහන්සේට පූජා කරනවා. ඊටාම දුහුල්, ඊටාම සියුම් පටපිලියකින් වාගේ කරපු සිවුරක් හම්බ වෙනවා. නමුත් මම දන්න ඊටාම අසනීපයෙන් ඉන්න ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. අර පාංශුකූල චීවරය ඊටාම රළු සිවුර උන්වහන්සේට දරන්න හරි අමාරුයි. මේ මට ලැබිච්ච සිවුම් චීවරය උන්වහන්සේට දරන්න හරි පහසු වෙයි. ඒ නිසා මේක උන්වහන්සේට දෙන්න තිබුණොත් ඊටාම වටිනවා කියලා Tamanට ලැබිච්ච මේ පහසුව Taman ලබන්නේ නැතුව ඒ පහසුව අවශ්‍යම කෙනා හොයාගෙන ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා දෙනවා. එනතුරු මේ කාරණාවෙන්දී අපිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිහිපත් වෙන තැන. උන්වහන්සේ ගාවත් තිබුණා උන්වහන්සේටත් ලැබිලා තිබුණා එහෙම සිවුරු. හැබැයි උන්වහන්සේ ඒක බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පිළිගැන්නුවා. එහෙම අවස්ථා මේ ශාසනය අපිට හරියට දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට යථා සාරුප්ප සන්තෝෂය. යථා සාරුප්ප සන්තෝෂය කියලා කියන්නේ තමන්ට ලැබුණ දෙයින් එය ඊටා වටිනවා නම් එය දීමට තමාට වඩා සුදුස්සෙකුවත් නම් එය ඔහුට දී සතුටු වීම. තමන්ට ලැබිච්ච දේ දීමට ඊටාම ඉහළම සුදුස්සා හොයාගෙන ගිහිල්ලා සතුටු වෙන එක. මේ කාරණාව තමයි අයිති වෙන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. දීමට ඉතාම සුදුස්සා හොයාගෙන ගිහිල්ලා දෙනවා Tamanට ලැබිච්ච ලැබිච්ච දේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහි කාලෙම පිප්පලි මානවක කාලේ පැවිදි ජීවිතයටපත් වුණේ තමන්මයි. කවුරුවත් පැවිදි කළා එහෙම නෙමෙයි තමන්මයි පැවිදි වුණේ. තමන්ගේ විසව බද්දාකාපිලාණිය ඇයත් තමන්ම පැවිදි වුණා. දෙදෙනාම සියලුම සම්පත් අතහැරලා දාලා මේ ලෝකේ රහතන් වහන්සේ නමක් ඉන්නවනම් අපේ පැවිද්ද උන්වහන්සේ උදෙසායි කියලානේ හොයාගෙන යන්න පිටත් වුණේ. නමුත් මගට යනකොට පිප්පලි කුමාරයා කියනවා භද්‍ර කුමාරිට අපි දෙන්න දැන් එකට යන එක සුදුසු මදි. දෙනම පැවිද්දනේ. මෙහෙන් අපි වෙන් වෙන්න ඕනේ. දෙමන් හන්දියකට ගිහිල්ලා භද්දා කාපිලාණිය තමන්ගේ ස්වාමි පුරුෂයාට වැඳලා ස්වාමීනි ඔබ වහන්සේ දකුණට ගමන් කරන්නේ මං වමට යනවා. එimhe යන්න යනකොට මේ 10000ක් ලෝක ධාතු කම්පා වුණා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ බැලුවා ඇයි මේ මහා භූමි කම්පාවක් ඇති වුණේ කියලා. වික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි පිප්පලි කුමාරයා සහ භද්‍රා කාපිලාණී ආද නැවත සංසාරේ කවදාවත් මුණ නොගැහෙන්න සදහට මේ දෙන්න වෙන්නුනා. ආයි කවදාවත් මේ දෙන්න අඹුවයි සැමියයි විදිහට හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. සංසාරේ මහා කල්ප ලක්ෂයක් මේ දෙන්න එකටමයි ඇවිල්ලා තියෙන්නේ. මහා කල්ප ලක්ෂයක් පුරාවටම සැමියයි බිරිඳයි සැමියයි බිරිඳයි. පින් කරලා ප්‍රාර්ථනා කර කර එහෙම්මමයි ඉපදෙන්නේ. මේ මහා කල්ප ලක්ෂයක් ඉපදිච්ච ජීවිත කාලය පුරාම ඊටාම ඉහළින් මේ Brahmacharyaව ආරක්ෂා කළා. පතිවෘතාව. පතිවෘතාව කියලා කියන එකත් Brahmacharyaවක්. Brahmacharyaව කාරණා ගොඩකට බෙදෙනවානේ. සමහර කෙනෙකුට Brahmacharyaව කියලා කියහම තව කෙනෙක් එක්ක කායික සම්බන්ධතාවයක් ගොඩනගාගන්නේ නැතිම එක පමණයි Brahmacharyaව කියලා හිතනවා. නමුත් මේ ශාසනයේ එක එක සූත්‍රවල මේ Brahmacharyaව ආකාර හතකින් විතර පැහැදිලි කරලා තියෙනවා. එක ස්වාමි පුරුෂයෙකුගෙන් එක ස්වාමිනීනියකගෙන් සතුටු වීමත් මේ ශාසනයේ තවත් එක බ්‍රහ්මචර්යාවකටයි අයිති වෙන්නේ. එහෙනම් මේ දෙන්න එවන් බ්‍රහ්මචර්යාවකින් යුක්තව මේ කාරණාව බොහොම සතුටින් සම්පූර්ණ කරගත්ත පතිවෘතාව ආරක්ෂා කළා. එහෙම පතිවෘතාවක් ආරක්ෂා කරපු දෙන්නේ නැවත කවරදාකවත් හමු නොවෙන්න වෙන් වෙනකොට ඒක මේ විශ්වයටම දරාගන්න බැරි නිසායි මේ වගේ භූමිකම්පාවක් ඇති වුණේ කියලා බර්ගිතුනා සඳහන් කරලා කිසිම භික්ෂුන් වහන්සේ නමකට කතා නොකර බුදුරජාණන් වහන්සේ වනාන්තරයට වැඩම කළා. දැන් මේ පිප්පලි එන්නේ මම හොයාගෙන. එහෙම වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ පිප්පලි කුමාරයාට තමන් වහන්සේව ඉන්න තැන දක්වන්න ඕන නිසා ආශ්චර්යමත් බුද්ධ ලීලාවෙන්ම වැඩ ඉන්නවා. ඒ බුද්ධ ලීලාවෙන්ම වැඩ ඉන්නවා කියලා කියන්නේ සවනක් ගන්න බුද්ධ රශ්මි ජාලා විහිදව විහිදව භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. එතන තියෙන තේජාන්විත භාවයේ මෙපමණයි කියලා සඳහන් කරන්න සඳහන් කරන්න පුළුවන්කම ජීවක වෛද්‍යාචාර්යතුමානේ අජාසත් රජුගේ ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ ගාවට එක්ක යන්නේ. ඒක විශාල ගමනක් ඒක කියන්නේ. රජුරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් හදලා තිබුණා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කිසියම් කෙනෙක් තුළ අල්ප මාත්‍ර වූ දෝෂ දර්ශනයක් ඇති නොවෙන්නේ රජුරුව ආරක්ෂා කෙරුවා ජීවක වෛද්‍යාචාර්යතුමා. මොකද රජුරුව මේ යන වෙලාවේ කවුරු හරි ඈතින් ඉඳලා විදලා රජුරුව මරණයටපත් කෙරුවොත් එහෙම ජීවක වෛද්‍යාචාර්යතුමාට චෝදනාවක් එනවා. රජුරුව මාලිගාවෙන් එළියට ගත්තේ රජුරුව විනාශ කරන්නයි. රජුරුව බුදුන් දකින්න එක් කරගෙන යනවා කියලා ගියේ රජුරුව විනාශ කරන්නයි. ඒකෝට බුදුන් දකින්න එක් කරගෙන යනවා කියලා ගියපු නිසා බුද්ධය කියන වචනේ කියවිලාවත් භාග්‍යතුන් වහන්සේට අල්ප මාත්‍රා පහක්යක් වෙනවට ජීවක වෛද්‍යාචාර්යතුමා කැමති වුණේ නැහැ. නමුත් ජීවක අඹ වනයේනේ මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. මුණ ගස්සනකොට. ඉතින් අඹ උයන කිට්ටු වෙන්න කිට්ටු වෙන්න 1250ක් විතර මහා සංඝයා ඉන්නවා කියලා සඳහන් කළාට කිසිම සද්දයක් කිසිම සද්දයක් නෑ රැහැයියන්ගේ හඬ විතරයි. රජුව අහනවා ජීවක ඔබ මම රැවැට්ටුවා නේද? ඔබ මං විනාශ කළා නේද? ඔබ මං නැති කළා නේද? ඔබ ඒ කායේ මාව විනාශ කරන්න නේද? මේ වගේ ප්‍රශ්නත් අහනවා. නෑ මහරජතුමනි ඉස්සරහටම යන්න ඉස්සරහටම වඩින්න ඉස්සරහට මේ කරගෙන ගිහිල්ලා ඇතා පිටින් යන්න පුළුවන් තරම් දුරට ඒක කරගෙන ගිහිල්ලා ඇතාගේ පිටින් බස්සගෙන ඒක යන්න හදනකොට අජාසත් රජු වෛද්‍යාචාර්යතුමාට කියනවා මං දාලා යන්න එපා මාත් එක්කම යන්න මගේ ළඟින්ම යන්න යන්න යන්නත් රජුන්ට කිසි මේ 1250ක් ඉන්නවනම් මෙතන දෙයිනේ කහින හඬක්වත් ඇහෙන්න ඕනේ නැහැ එහෙම හඬක්වත් මෙතන නැහැ මහරජතුමනි තවත් ඉස්සරහට යන්න. සඳහන් කරන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ලීලාව දැක්කහම අජාසත් රජුරුවන්ගේ මුළු ශරීරයම දහදිය ගලන්න පටන් ගත්තා කියලා. අජාසත් රජුරුවන්ගේ ඇස් වලින් කඳුළු වැක්කිරෙන්න පටන් ගත්තා කියලා. මේ තරම් තේජාන්විතව මේ තරම් ආශ්චර්යමත්ව මේ තරම්ම බුද්ධ ලීලාවෙන් වැඩ ඉන්නවා 1250ක් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. නමුත් කහින හඬක්වත් මේ 1250 කාගෙන්වත් ඇහෙන්නේ නෑ රජුරන්ට මතක් වෙනවා මගේ රාජසභාව මම රජෙක් මට ඕන නම් මරනවා කිව්වොත් මරන්නම පුළුවන්. නමුත් මට විරුද්ධව නඩුවක් දාන්න කිසිම කෙනෙක් කිසිම කෙනෙක් නෑ. ඒ කියන්නේ රජුගේ විශේෂත්වය. රජු කියලා කියන්නේ ජනතාවගේ අයිතිකාරයා. රටේ අයිතිකාරයා ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ බව දැන දැනත් රාජසභාවවත් මෙච්චර නිශ්ශබ්ද නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන තියෙන ගාම්භීරත්වය. උන්වහන්සේ ළඟ හිටපු අය භාග්‍යතුන් වහන්සේට ගරු කරපු තරම. නම් ඒ වගේ අප්‍රමාණ බුද්ධ ලීලාවෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. සඳහන් කරනවා හවණක් ඝන බුද්ධ රශ්මි ජාලාවන් මේ කැලෑව පුරාම කැලෑව පුරාම විහිදෙනවා. ඒ වෙලාවේ තමයි කාශ්‍යප කුමාරයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා කියන්නේ ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රූ ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රූ ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රූ කියලා සඳහන් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා "ඔව් කාශ්‍යපය මම තමයි ඔබේ ශාස්ත්‍රූ. මම වාගේ බුදු කෙනෙක් හැර වෙන කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ කීවනම් ඔබ මගේ ශාස්ත්‍රූ කියලා. ඒ පුජ්‍යලයා ඔබට කීවනම් ඔව් මමයි සතුරු කියලා ඒ පුජ්‍යලයාගේ හිස ඒ මොහොතේම කලින් වෙන් වෙලා බිම වැටෙනවා කියලා සඳහන් කළා. මොකද පිප්පලි කුමාරයාගේ ගිහි කාලේ ගුණය ඒ තරම් ලෞතුරා බුදු කෙනෙක් දරනවා හැර අන්‍ය ශාස්ත්‍රූවරයෙකුට නම් ඒ ගුණය දරන්න ගුණය දරන්න බෑ. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ ඔබ මහා මුහුද ළඟට ගිහිල්ලා දන ගහලා මහා සාගරයේ ඔබ මගේ ශාස්ත්‍රූ කියලා කෙනෙකුට සාගරයේ එක පිළිගන්න පුළුවන් වුණොත් සාගරයේ වේලෙනවා කියලා මහා මේරු පර්වතය ගාවට ගිහිල්ලා සඳහන් කළා නම් මහමෙර ඔබයි මගේ ශාස්ත්‍රූ කියලා. අර මිටින් ගත්ත 10ය මිටමල වගේ ඉඳලා අතහැරියාම ආපහු ඉහිරෙනවා. අන් ඒ වගේ මේ මහමේරු පර්වත රාජයා ඉහිරෙන්න පටන් ගන්නවා කියලා දේශනා කළා. මේ ගුණය දරන්න බැරුව භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. මහ පොළොවට දන ගහලා කාශ්‍යප කුමාරයා කිව්වනම් මහ පෘථුවිය ඔබ මගේ ශාස්ත්‍රූ කියලා. මේ මහ පොළොව වෙවුලනවා කියලා සඳහන් කළා. ඒ තරම් ගුණයක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යපය ඔබ වගේ ගුණවතුන් ලක්ෂයක් කෝටියක් ඇවිල්ලා මගේ වටේට ඉඳගෙන සඳහන් කළොත් ස්වාමීනි ඔබ අපේ ශාස්ත්‍රූ කියලා දෙපාරක් හිතන්නේ නැතුව කාශ්‍යපය මං කියනවා ඔව් කාශ්‍යපය මම ඔබලාගේ ශාස්ත්‍රූ කියලා. එක්කෙනාගේ ගුණය අර වගේ නම් ලක්ෂ කෝටි ගානක ගුණේ කොහොම වෙන්න ඕනද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යප කෝටි ගානක් ඔබලාගේ ගුණයට මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක රෝම කූපයක්වත් පාංශුකුල චීවරය අල්ලලා පෙන්නලා කියනවා මේ පාංශුකුල චීවරේ කොනවත් හොලවන්න ඔබලාගේ ගුණයට ශක්තිය ශක්තිය නැහැ කියලා. කාශ්‍යප මහරහතන් වහන්සේට හම්බෙච්ච ඊටාම වටිනා සිවුර බුදුරජාණන් වහන්සේට පිළිගන්නලා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ චීවරය උන්වහන්සේ හුවමාරු කරගත්තා. ඉතින් ඒ කාරණාව අපි බොහොම කෙටියෙන් සඳහන් කරන්න තියෙන මේ කතා මේ කාරණාව සඳහන් කරන්නේ යථා සාරුප්‍ය සන්තෝෂය කියලා. ඊළඟට පින්නතුනේ අපි සාකච්ඡා කළේ මේ මහා පුරුෂ විතර්කයන් හතක් උන්වහන්සේට වැටහෙනවා. අටවෙනි එක භාග්‍යතුන් වහන්සේ දෙන්නට අහසින්ම වැඩලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අටවෙනි මහා පුරුෂ විතර්කය සිහිපත් කරවලා දෙනවා. එහෙනම් මේ අනුරුද්ධ සූත්‍රයේ පිළිබඳව සිද්ධ කරන ධර්ම දේශනාවෙන් අපි කාරණා දෙකක් සාකච්ඡා කළා ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි මෙතනින් ධර්ම දේශනාව නිමා කරනවා. ඉතුරු මහා පුරුෂ විතර්කයන් ටික ඊළඟ දේශනාවක සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ සද්ධර්ම දානානිසංසය සද්ධර්ම ශ්‍රවණානිසංසය උතුම් වූ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනු චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ